පින්නතුනි මේ ධර්ම දේශනා මාලාව දීර්ඝ ධර්ම දේශනා මාලාවක් හැටියට පහුගිය දවසක අපි ආරම්භ කරන්න යෙදුණා. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ජීවමාන සංඥාවෙන් අපි කෙසේ කටයුතු කළ යුතුද? එසේ කටයුතු කළොත් අපට ලැබෙන ප්‍රතිලාභ මොනවද? එය අපේ සසර ගමන සඳහා කොයි ආකාරයෙන් පිහිට වෙනවද කියන කාරණාව මුල් සාකච්ඡාවේදී අපි දේශනා කරන්නට යෙදුනා. අද දවසේ මේ දේශනා මාලාවේ ඉතුරු කොටස සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. ත්‍රිපිටකයේ සඳහන් අතිගාම්භීර වූ දේශනාවක් තමයි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව. ගාම්භීර ධර්මය. පරම ගාම්භීරයි. ඒ කොතරම් ගාම්භීරද ඒ සඳහා ගාම්භීර කියන වචනය පාවිච්චි කළේ කුමක් නිසාද කියන කාරණාව මේ දේශනා මාලාව මගට ශ්‍රවණය කරනකොට මදක් ශ්‍රවණය කරනකොට ඔබට අවබෝධ වෙන්න පටන් ගනී ඒ කොයිතරම් ගාම්භීරද කියන කාරණාව. එහෙනම් අපි එහි තවත් දේශනාවක් තමයි අද මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. මේ සතිපට්ඨාන මාර්ගයේ හැර කිසිම කෙනෙකුට නිවන් ලබන්න වෙන මඟක් නැති බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මෙය පමණයි නිවන් ලබන්න තියෙන එකම මාර්ගය. ඒ නිසාම ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ මහණෙනි මේ තමයි නිර්වාණය සඳහා තියෙන එකම මාර්ගය කියලා ශ්‍රී මුක ධාතුවේම පැහැදිලි කළා. ඒ මාර්ගය එකම මාර්ගය මාර්ග හතරක් බවට පත් වුණේ කොහොමද කියන කාරණාව විශේෂයෙන් අපි මේ දේශනා මාලාවේදී සාකච්ඡා කරන්න ඕනේ. අපි සතර සතිපට්ඨාන කියලා භාවිතා කරනවා. එකම මාර්ගය සතිපට්ඨාන හතරක් වුණේ කොහොමද කියන කාරණාව ඒ නිසා විශේෂයෙන්ම භාජනය කළ ගත යුතුයි මේ සාකච්ඡාවට දේශනාවට ඊට කලින් අපි විසින් මේ මාර්ගයට බැහැගන්න සම්පූර්ණ කරගත යුතු කාරණා කීපයක් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන්ම අපිට මතු කරලා ඒ කාරණාවත් සම්පූර්ණ කරගෙනම තමයි අපිට මෙතෙන්ට යා යුතු වෙන්නේ. එහෙම නැත්නම් අපි යමක් අතහැරලා ගියොත් ඒ අතහැරපු එකේ අඩුපාඩුව දැනෙන්න පටන් ගන්න මේකේ මැදට ගියාට පස්සේ. ඒ නිසා අපි ඒ කාරණාවත් සම්පූර්ණ කරගෙනම මෙතෙන්ට යා යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සතිපට්ඨාන දේශනාව නිර්වාණය සඳහා තියෙන එකම මාර්ගයයි පිනතුනේ අපි විසින් මෙතනදී දැනගත යුතු කරුණු රැසක් භාග්‍යතුන් වහන්සේ හෙළි කරනවා ධර්මයේ සහ අට කතාවේ දෙකේම මේ අට කතාව කියන වචනය පිනතුනේ අපි මේ දේශනාව අතරතුර වෙනම සාකච්ඡා කළ යුතු වචනයක් බවට පත් වෙනවා මොකද වර්තමානයේ මේ අටුවාව පිළිබඳව බොහෝ දෙනාට විවිධ ගැටලු සහ ප්‍රශ්න තියෙනවා සමහරු අට කතාව පිළිගන්නේ නැහැ. සමහරු අටුවාවේ භාගයක් පිළිගන්නවා. සමහරු සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා තව පිරිසක් අටුවාව පිළිබඳව සඳහන් කරනවා. සමහරලාට ශ්‍රාවකයා මේක ඔස්සේ මහ විශාල පටලැවිල්ලකට භාජනය වෙලා ඉන්නේ. කෝක හරිද? කෝක වැරදිද? කෝක පිළිගමුද? කෝක අනුමත කරමුද? කොයි මාර්ගයේ යා යුතුද කියන ගැටලුව ශ්‍රාවකයාට බොහෝ සෙයින් තියෙනවා. ඒ නිසා මේ දේශනාව තුළ මේ සම්පූර්ණ විස්තරයක් අපි මේ අටුවාව පිළිබඳව සාකච්ඡා කළ යුතුමයි. එතනට අවස්ථාව මේ දේශනාව ඉදිරියේ අපිට ලැබෙනවා. එතෙක් අපි මතක තියාගමු අට කතාව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවයි. භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව හැටියට මේ අට කතාව විස්තරාර්ථ දේශනාවයි. හැටියට අට කතාව සඳහන් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ විස්තරාර්ථ දේශනාව අපිට තේරුම් ගන්න බැහැ. ඒකේ තරම් දීර්ඝයි. කොතරම් දීර්ඝද? පිනතුනි භාග්‍යතුන් වහන්සේ යම් නිවසක මාලිගාවක දහවල් දාණයට වැඩියනම් දානේ වළඳලා ඉවර වෙලා භාග්‍යතුන් වහන්සේ දායකයාට කරන අනුශාසනාව මදක් දික් කරලා කළොත් එහෙම අද අපි පිටකයේ දකින දීඝනිකායයි මජ්ක්‍ධිමනිකායයි දෙකම තරම් දිගයි කියනවා මේ අනුශාසනාව. ඒ මේ gedaraක දානේ වළඳලා කරන අනුශාසනාව. අපිට හිතෙන්න පුළුවන් එතකොට මේ gedara මිනිසුන්ට ආහාර ගන්න වෙලාවක් තිබුණේ නැද්ද? රෑ වුණාද? පහෝදා එළි වුණාද? අපිට හිතෙන්න පුළුවන්. එහෙම කාලයක් භාග්‍යතුන් වහන්සේට ගත වෙන්නේ නැහැ. මේ විචාරාර්ථ දේශනාවේ තරම් තරම් විචිත්‍රයි, ඒ තරම් දීර්ඝයි, ඒ තරම් වේගවත්. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපිට ඒ විස්තරාර්ථ දේශනාව අපිට එච්චරම අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ කියලා කියන්නේ ධර්මයේ අවශ්‍ය නැහැ කියන කාරණාව නෙමෙයි. ත්‍රිපිටකයට මේ ධර්මයේ මෙච්චර සංග්‍රහ විය යුතුයි. අට කතාවට මේ ධර්මයේ මෙච්චර සංග්‍රහ විය යුතුයි. ඒ ප්‍රමාණය මේ ශ්‍රාවකයන්ගේ නිර්වාණ අවබෝධය සඳහා ප්‍රමාණවත්. කියන තීරණය කළේ ਸਰවඥතා ඥාණයෙන් මිසක් වෙන කිසි කෙනෙකුට එහෙම තීරණය කරන්න බැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට අවශ්‍ය කොටස මේ විදිහට අපිට ඉතුරු කරලා තියෙනවා. නිසා අපි මේ අටුවාව පිළිබඳව විස්තරාර්ථ දේශනාව පිළිබඳව පැහැදිලි කිරීමක් ඉස්සරහට සිදු කර ගනිමු. විශේෂයෙන් අටුවාව පිළිබඳව තියෙන ගැටලුව තමයි බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේය මේ ධර්මය මේ විදිහට ලීවේ ඒ නිසා උන්වහන්සේට ඕන ඕන හැටියට ධර්මයේ වෙනස් වෙන්න ඇති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා මෙතරම් වසර ගණනාවක් ගියාට පස්සේ කෙසේ ලියන්නේද උන්වහන්සේ රහතන් වහන්සේ නමක්වත් නූන කොට කියලා. ඉතින් එහෙම සමහර වෙලාවට බොහෝ සැක සංකා උපදින්න පුළුවන්. නමුත් ඒ හරියටම මේ ධර්මයේ පරිශීලනය කරලද එහෙම ප්‍රකාශ කරන්නේ හරියටම ධර්මයේ පරිශීලනය කරලද අටුවාව ප්‍රකාශ කරන්නේ කියලා අපිට ඊට පස්සේ හිතන්න සිද්ධ වෙනවා. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ මෙතෙන්ට. දිව්‍ය ලෝකේ ඉඳලා රහතන් වහන්සේලා ගිහිල්ලා තමයි ආරාධනා කරලා වැඩමවා ගන්න. පුදුමාකාර ඥාන ශක්තියක් නම බුද්ධඝෝෂ නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මේ තරම් විචිත්‍රවත්ව හසුරවන්න පුළුවන් වෙච්ච නිසා බුද්ධඝෝෂ කියන නම එකතු කරන්නේ මහරහතන් වහන්සේලා. නැත්තම් කලින් නම බුද්ධඝෝෂ නෙමෙයි. රහතන් වහන්සේලායි බුද්ධඝෝෂ කියන නම දෙන්නේ. අනික මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ධර්මයේ මෙහෙම සංග්‍රහ කරන්නේ කෝටි ගණන් රහතන් වහන්සේලා වැඩ හිටපු කාලයක රහතන් වහන්සේලා එක්කෙනෙක් දෙන්නෙක් තැන තැන වැඩ හිටපු කාලෙක නෙමෙයි. කෝටි ගණන් රහතන් වහන්සේලා වැඩ හිටපු කාලෙක. ඒ නිසා අපි මේක විශේෂයෙන් සාකච්ඡාවට භාජනය කරගත යුතුයි. මේ අවස්ථාවේ අපි සඳහන් කළා කරුණු කීපයක් අපි සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ අටුවාවෙන් මේ කරලා තියෙන විස්තරයත් එක්ක පළමුවෙන්ම විස්තර කරගෙන සාකච්ඡා කරගත යුතු කාරණාව තමයි සතිපට්ඨාන මාර්ගයේ ගමන් කරන්න කලින් මේ තිසරණ සරණ යෑම කියන කාරණාව පිළිබඳව. අපි පළවෙනි සාකච්ඡාවෙත් මේක කළා. ඒ නිසා දීර්ඝ වශයෙන් මේ අවස්ථාවේ මේ කරුණ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ධර්මදේශනා මාලාවක් හැටියට මේක සිදු වෙන නිසා. තිසරණ සරණ යෑම. නමුත් කොතෙක් සාකච්ඡා කළත් අපිට තෙරුවන් සරණ යාම කියන එක සාකච්ඡා කරලා ඉවර කරන්නත් බෑ ඒ තරම් ගැඹීරයි ඒ තරම් ප්‍රණීතයි. තිසරණ සරණ යාම කියන කාරණාව අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කළොත් වෙනතනි තිසරණ සරණ ගියපු පුද්ගලයා තමයි බෞද්ධයා බවට පත් වෙන්නේ. තිසරණ සරණ ගියා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේව සරණ ගියා කියන එකයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සරණ නොයා මේ ශාසනයේ දූවිල්ලක්වත් වෙන්න අපිට අපිට බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ සරණ යා යුතුයමයි. භාග්‍යතුන් වහන්සේ සරණ යන ආකාර අපිට ධර්මයෙන් පෙන්වන ආකාර හතරක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ සරණ යන. බොහෝ දෙනා මම හිතනවා භාග්‍යතුන් වහන්සේ සරණ යන මේ ආකාර හතර පිළිබඳව අවබෝධයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ආත්ම සන්නියාතන සරණාගමනය. 1. ආත්ම සන්නියාතන සරණාගමනය. 2. තත් පරායන සරණාගමනය. තුන්වෙනි කාරණාව පනිපාත සරණාගමනය. 4. ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය තුන්වෙනි කාරණාව හතරවෙනි කාරණාව පනිපාත සරණාගමනය. මේ කාරණා හතරෙන් එකක් යටතේ භාග්‍යතුන් වහන්සේ සරණ යා යුතුයි. එමනම් පළවෙනි කාරණාව ආත්ම සංනියාතන සරණාගමනය. මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට පූජා වේවා. ජීවිතේ භාග්‍යතුන් වහන්සේට පූජා කරලයි තියෙන්නේ. පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මෙතරින් එතර යන මාර්ගය භාග්‍යතුන් වහන්සේ නිසා මට සකසා ගන්න පුළුවන්කම තියෙනවා. මෙතරින් එතරට යන මග සකසා ගන්න පුළුවන්. ඉතින් ඕක අපි කලින් සාකච්ඡා කරපු වෙලාවක සඳහන් කළා මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන ප්‍රකාශය පිළිබඳව. මේක දියුරුම් ප්‍රකාශයක් කියලා. හරියටම දියුරුම් දෙන්න ඕනේ වාග්යතුන් වහන්සේ ළඟ. ස්වාමීනි මම ඔබ වහන්සේ අනුව අනුව ගමන් කරනවා. ඔබ වහන්සේට වන්දනා කිරීම ඔබ වහන්සේගේ මග ගමන් කිරීම විතරයි මෙතරින් එතරට යන්න මට තියෙන එකම මග කියන කාරණාව භාග්‍යතුන් වහන්සේට පිළිගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගෙන් තුන්වෙනි කාරණාව ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය ස්වාමීනි මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා බවට පත් වෙනවා ඉතින් මේ ශිෂ්‍යයා බවට පත් වෙනවා කියලා කියන්නේ වර්තමාන ශිෂ්‍යයා ගැන නෙමෙයි සඳහන් කරන්නේ අතීතයේ හිටපු ශිෂ්‍යයා පිළිබඳව. අතීත ශිෂ්‍යයා ගුරුවරයාට පුදුමාකාර ගෞරවයක් තිබුණා. ගුරු ගෞරවය. අනික අතීත ගුරුවරයාත් ශිෂ්‍යයාට ගියපු ගමන් අධ්‍යාපනය ලැබලා දුන්නේ ලැබලා දුන්නේ නැහැ. ශිෂ්‍යයාව පරීක්ෂා කළා. පරීක්ෂණයට භාජනය කරලා තමයි අධ්‍යාපනය ලැබලා දුන්නේ. මොකද මිනිහෙක් දිහා බලහම ඥානවන්තයෝ ඒ මිනිහා මැනලා තියෙනවා. මෙයා මෙන්න මෙහෙම කෙනෙක්. අපේ බෝසතාණන් වහන්සේ බුත්තිල පඬිත කාලේ මූසිලට වීණා වාදනය උගන්වන්න කීප වෙලාවෙ ප්‍රතික්ෂේප කළා. මේ මිනිහා මෙහෙම කෙනෙක් කළගුණ දන්නේ නැති කෙනෙක්. නමුත් පස්සේ දැඩි ඉල්ලීම නිසා තමයි අම්මගෙත් සඳහන් කිරීම නිසා කමක් නැහැ ඕන දෙයක් එහෙනම් කියලා ශිල්ප ඉගැන්වුවේ. නමුත් එතුමා එදා තීරණය කරලා තිබ්බ කාරණාවම අන්තිමට අන්තිමට සිද්ධ වුණා. එතකොට අපේ පින්නතුන් තව අහලා තියෙනවා මේ අපේ ශාසනයේ හිටියා එළදෙනක් ඇනලා මැරිච්ච හතර දෙනෙක් එක්කෙනෙක් පුක්කුසාති මහරජුරු අනාගාමින් වහන්සේ නමක් අනිත් එක්කෙනා සුප්පබුද්ධ කුට්ටි සෝවාන් ආරි ශ්‍රාවකෙක් අනිත් එක්කෙනා දාරුචීරිය මහරහතන් වහන්සේ මේ ශාසනයේ සුඛ ප්‍රතිපදාවෙන් රහත් බවට පත් වෙන එකම රහතන් වහන්සේ දාරුචීරිය මහරහතන් වහන්සේ අනිත් එක්කෙනා තඹ දාටික චෝර දැන් මේ හතර දෙනාගෙන් දාරුචීරිය මහරහතන් වහන්සේ නම සුපබුද්ධ කුට්ටි සෝවාන් ආරි ශ්‍රාවකෙක් පුක්කුසාති මහරජුරු අනාගාමීන් වහන්සේ නම තඹදාටික චෝර කිසිම සරණක් නැති කෙනෙක් මේ තඹදාටික කියන තරුණයා මෙයාට කිව්වේ තඹදැලියා කියලා. එයි මේ තඹදැලියා කියලා මෙයාට කිව්වේ. මෙයාට තඹදැලියා කියලා කියන්නේ මේ ඉස්සරලාම ඇදෙන රැවුල අපි කියන්නේ දැලි රැවුල කියලා. මෙයාගේ මේ ඇදෙන රැවුල් ගස් තඹ පාටයි. ඒ නිසා මෙයාට නමක් පට බැඳුණා තඹ දැලිය කියලා. බොහොම ශක්තිමත් තරුණයෙක්. මෙයාට කරන්න රස්සාවක් නැහැ. ඒ හින්දා මෙයා ගියා හොරුන්ට එකතු වෙන්න. හොර කණ්ඩායම ළඟට ගිහිල්ලා කීවා මමත් ඕගොල්ලොත් එක්ක එකතු වෙන්න කැමතියි. හොර කණ්ඩායමේ එක්කෙනෙක් මෙයා අරන් ගියා හොර නායකයා ගාවට. හොර නායකයා ටික වෙලාවක් මෙයාගේ මූණ දිහා බලාගෙන ඉඳලා කීවා මෙයා අපේ කණ්ඩායමට එපා. මොකද මෙයා තීරණය කරනවා මොහු බිහි කරපු අම්මවත් අඳුරන්නේ නැති මිනිහෙක්. එහෙනම් කණ්ඩායමට එපා. එපා කියලා ප්‍රතික්ෂේප කරුවට මොහු යන්නේ නැහැ. හොරු 500ක් මේ කණ්ඩායමේ ඉන්නවා 500ම ගිහිල්ලා හොරකම් කරලා එනකන් මොහු මේගොල්ලන්ගේ වාඩියට වෙලා ඉඳගෙන මේගොල්ලෝ එනකොට උයලා පිහලා තියෙනවා. වසර ගණනක් මෙහෙම කරලා තව තවත් විශ්වාසය දිනාගෙන දෙවනි වතාවටත් කෙනෙක් එක්ක ගිහිල්ලා පරණායකයා හම්බෙලා කතා කෙරුවා. Tamange පිරිසේ අයගේ ආයාචනාව නිසා මෙයා කණ්ඩායමට එකතු කළා. හැබැයි හොරනායකයා දැනගෙන හිටියා මේ කලේ ඒ තරම් යහපත් වැඩක් නං නෙවෙයි. මෙහෙම කාලයක් යනකොට තඹදෙලිය කොසල් රජුලන්ට අහු වුණා. හොරු අල්ලන්න යනකොට රජුරවන්ට අහු වුණා. සම්බදලියගෙන් ඇහුවා උඹේ කණ්ඩායම කෝ කියලා. කියන්නේ කිව්වා. පළවෙනි පාර දෙවෙනි පාර ඇහුවා කියන්නේ කිව්වා. ඊළඟට රජුරු කියනවා මං ඔබ මරන්නේ නෑ. මට ඉන්න තැන කියපන් ඔබට ජීවිත දාණය දෙනවා. හැබැයි ඔබ කීවේ නැතුව මං හොයලා අල්ලගත්තොත් උඹලා ඔක්කොම මරනවා. ඊට පස්සේ මෙයා තමන් මරන්නේ කියපු නිසා පාව දුන්නා. අන්න ඒක එදා හොරනායකයා දැකලා තිබ්බ මොහු නිසා කවදා හරි අපිට මහලකු විපතක් උදා වෙනවා. එහෙමනම් අතීත ගුරුවරයා කෙනෙක් දිහා බලලා ටික කාලයක් ඔහු අධ්‍යයනය කරලා ඔහුගේ ගතිගුණ මැනලා තමයි ඔහුට ශිල්ප කියලා දුන්නේ. ඒ වගේම අතීත ශිෂ්‍යයා ගුරුවරයාට පුදුම විදිහේ භක්තියක් ලෙන්ගතුකමක් ගුරු ගෞරවයක් තිබුණා. ඒ කාරණාව පැහැදිලි වෙන්නේ තවත් තැනක්. මේ මේ කාරණා ටික සඳහන් කරන්නේ එහෙමනම් ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණයෙන් සරණ යනවා නම් භාග්‍යතුන් වහන්සේට අපි කෙසේ කීකරු විය යුතුද කියන කාරණාව තහවුරු කරගන්න. අපේ පින්නතට මතකයි අපේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ අහිංසක. නමුත් තමන්ගේ සහෝදර ශිෂ්‍ය පිරිස ගොතාපු කේලම නිසා ගුරුවරයා මෙයාට කියනවා මිනිස්සු 1000ක් මරලා මට ගුරු පූජාවක් කරන්න කියලා. ගුරුවරයා බලාපොරොත්තු වෙන්නේ නෑ මෙයා මිනිස්සු 1000ක් මරයි කියලා. මිනිහෙක් දෙන්නෙක් මරනකොට මිනිස්සු ගහලා මෙයා මරයි කියලායි කල්පනා කළේ. අවශ්‍ය වුණෙත් මෙයා මරවන්න. මොකද ආචාර්යවරයාටත් හිතුණා මෙයා මරන්න. නමුත් මැරුවොත් වෙන ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු ඊට පස්සේ කියනවා දිසාපාමුක් ආචාර්යවරයා ළඟ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ව ආචාර්යවරයා විසින් මරනවා. එහෙම කියලා ආයේ ශිෂ්‍යෝ මේ ගුරු ගෙදරට එන්නේ නැතුව ගියොත් ආචාර්යවරයාට ලැබෙන්න තියෙන සම්පත්තික නොලැබී යනවා. උපායක් කල්පනා කිරිය මිනිස්සු ලව්වා මොහු මරවන්න. ඒකයි කියේ මිනිස්සු 1000ක් මරලා ගුරු පූජාවක් ඕනේ. ස්වාමීනි ආචාර්යතුමනි එහෙම කියන්න එපා. මට මිනිස්සු මරන්න බෑ. මං හරි අහිංසක මිනිහෙක්. මම අහිංසක කියලා කෙනෙක්. ඊට පස්සේ ගුරුවරයා කියනවා උඹට මේ වැඩේ කරන්න බැරි නම් උඹට ශිල්ප පිහිටන්නේ අන්න ඒ වචනේ කියපු නිසා ගුරුවරයාට දැක් වූ අප්‍රමාණ ගුරු ගෞරවය. ඒ නිසා තමයි කඩුවක් අරගෙන කැලෑ වදින්නේ. මේ කැලෑ වදින්නේ කැලේට ගිහිල්ලා මං හොරෙන් පැනලා යනවා කියලා හිතාගෙන එහෙම නෙවෙයි මිනිස්සු 1000ක්ම මරලා මේ ගුරු පූජාව කරලා තමයි ගෙදර යන්නේ. ඒ චේතනාවෙන් තමයි මේ කැලෑ වැදුනේ. එහෙමනම් ගුරුවරයා කීවොත් අහවල් දේ කරන්න කියලා. ඒ වැඩේ නොකර ඉන්නේ නැහැ කවදාවත්. ඒ තරම් පුදුම ගෞරවයක් තිබුණා. එහෙමනම් ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා නම් යමක් මෙන්න මේ දේ කළ යුතුයි මේ දේ නොකළ යුතුයි භාග්‍යතුන් වහන්සේ එපා කියපු දේ මුළු ජීවිතෙම අතහරින්න ඕනේ භාග්‍යතුන් වහන්සේ කළ යුතුයි කියලා දේශනා කරපු දේ දිවි හිමියෙන් ක්‍රියාවට නගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ තරම් පහසුද කාරණා එකක්වත් ශිෂ්‍ය භාව උපගමන සරණාගමන. අන්තිම කාරණාව පනිපාත සරණාගමනේ. ගුණය දැක සරණ යනවා. ඉතින් පින්නතුනි මේ මොකද්ද කියන්නේ? ඒකාන්තයෙන් මගේ මුළු ජීවිතේම ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා කියන කාරණාවයි මේ කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට බාහිරව කිසි දෙයක් කරන්නේ නැහැ. ඉතින් මේ කාරණාව ඒ තරම් සුළුපටු කාරණාවක් ඒ තරම් සුළුපටු කාරණාවක් නෙවෙයි. ඊටාම අසීරු කාරණාවක්. ඒ නිසායි සඳහන් කරන්නේ මේ ලෝකේ අමාරු දෙයක් තියෙනවා නම් මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ තමයි මෙන්න මේ බුදුන් සරණ යනවා කියන කාරණාව. හරියටම සරණ යනවා නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙනවා නම් සියලුම දේශනා පිළිගත යුතුයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, 80ක් අනුව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ මේ සම්මා සම්බුද්ධ ශරීරයේ තිබුණ අසිරිය සහිතව මේ දේශනාව මනාව බාරගත යුතුයි. ඉතින් අපිට මේ කරුණු විමසගෙන විමසගෙන යනකොට සැක මතුවෙන්න සැක මතුවෙන්න පුළුවන්. මේ කාරණාවත් මෙහෙමමද කියලා සැක මතුවෙන්න පුළුවන්. එහෙනම් අපි එක කාරණාවක් සාකච්ඡා කරලා යමු. මම හිතන්නේ සියලු දෙනාම දන්නවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශාසනයට ඇතුල් වෙන්න පැමිණිච්ච වෙලාවේ පිප්පලිගේ ගුණය භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා පිප්පලි කුමාරයාගේ ගුණය. මේ අහස මහ පොළොව කම්පා වෙනවා මේ ගුණයට. මහ මුහුදට ගිහිල්ලා ඔබ මගේ ශාස්ත්‍රූ කියලා කීවොත් මහ පොළොව වේලෙනවා. මහ පොළොවට මහ මුහුද වේලෙනවා. මහ පොළොවට කිව්වොත් ඔබ මගේ ශාස්ත්‍රූ කියලා මහ පොළොව වෙවුලනවා. මහා මේරු පර්වතය ළඟට ගිහිල්ලා කිව්වොත් මහා මේරු පර්වතය ඔබ මගේ ශාස්ත්‍රූ කියලා මහා මේරු පර්වතය ඉහිරෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා කාශ්‍යප ඔබ වාගේ ගුණවතුන් ලක්ෂයක් කෝටියක් ප්‍රකෝටියක් මගේ ළඟට ඇවිල්ලා මගේ වටේට ඉඳලා කිව්වොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබයි අපේ ශාස්ත්‍රූ කියලා මම දෙපාරක් හිතන්නේ නැහැ. ඔව් කාශ්‍යපය මමයි ඔබලාගේ ශාස්ත්‍රූ කියලා කියනවා. කාශ්‍යපය ඔබලාගේ ගුණයට මේ සම්මා සම්බුද්ධ ශරීරයේ එක රෝම කූපයක්වත් හොලවන්න බෑ කියලත් දේශනා කළා. මේ පාසුකුල චීවරයේ කොනවත් හොලවන්න ඔබලාගේ ගුණයට බැරි බව දේශනා කළා. එහෙනම් මේ තරම් අසීමාන්තික අසීමාන්තික ගුණයක් මේ ලෝකේ කිසි කෙනෙකුට හොලවන්න බැරි හොලවන්න බැරි ගුණයක්. ඒක අපිට පිළිගන්න පුළුවන්ද? කියන කාරණාව අපි අපින් විමසන්න ඕනේ. ඊළඟට පින්නදෙනි භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය. භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය දස බල කියලා කියනවා. දස බල කියලා කියන්නේ චද්දන්ත කුලයේ ඇතු 10 දෙනෙකුගේ ශක්තිය. එතකොට චද්දන්ත කුලයේ ඇතු 10 දෙනෙක් මිනිස්සුන්ගේ ශක්තිය හැටියට කල්පනා කෙරුවොත් කොයි වාගේ ශක්තියක් වෙන්න ඇද්ද පුරුෂ කෝටි 10000ක ශක්තිය තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ පියවි කයේ ශක්තිය ඒක 이르දිමය ශක්තිය නෙවෙයි පියවි කයේ ශක්තිය පුරුෂ කෝටි 10000ක් කියන්නේ මිනිස්සු මධ්‍යම පුරුෂයෝ කෝටි 10000ක ශක්තිය බුද්ධ කයේ ශක්තිය මේ ඇත් කුල වලින් තමයි මේක සඳහන් කරන්නේ. මේ ලෝකයේ ඇත් කුල මෙතන ඇත් කුල 10ක් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. පළවෙනි ඇත් කුලේ තමයි මේ කාලවක කියලා කියන්නේ. මුලින්ම කියන කුලය අඩුම ශක්තිය තියෙන ඇත්තු. කාලවක ඇත්තු. එක කාලවක ඇතෙකුට තියෙනවා මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ 10 දෙනෙකුගේ ශක්තිය. දැන් අපි පිනතුන් මේ ගාන හදලා බලන්නකො හරියනවද කියලා. කාලවක ඇතෙකුට තියෙනවා මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ 10 දෙනෙකුගේ ශක්තිය. දෙවෙනි ඇත් කුලේ තමයි ගංගෙය්‍ය කියලා කියන්නේ. ගංගෙය්‍ය කුලේ එක ඇතෙකුට තියෙනවා කාලවක ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය. කාලවක ඇතෙකුට තියෙනවා මිනිස්සු 10 දෙනෙකුගේ ශක්තිය කාලවක ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා එක ගංගෙය ඇතෙකුට. එතකොට ගංගෙය ඇතෙකුට මිනිස්සු 100ක ශක්තිය තියෙනවා. ගංගෙය ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා පණ්ඩර කුලයේ එක ඇතෙකුට. එතකොට පණ්ඩරයෙකුට තියෙනවා මිනිස්සු 1000ක ශක්තිය. පණ්ඩරයෝ 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා එක තඹයෙකුට. එතකොට තඹයෙකුට තියෙනවා මිනිස්සු 10000ක ශක්තිය. තම්බයෝ 10 දෙනෙක්ගේ ශක්තිය තියෙනවා එක පිංගලයකට. එතකොට පිංගලයකට තියෙනවා මිනිස්සු ලක්ෂයක ශක්තිය. පිංගලයෝ 10 දෙනෙක්ගේ ශක්තිය තියෙනවා එක ගන්ධයකට. එතකොට ගන්ධයකට තියෙනවා මිනිස්සු ලක්ෂ 10ක ශක්තිය. ගන්ධයෝ 10 දෙනෙක්ගේ ශක්තිය තියෙනවා එක මංගලයකට. එතකොට මංගලයකට තියෙනවා මිනිස්සු කෝටියක ශක්තිය. එතකොට මංගලය 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා ඒක හේමංචියෙකුට එතකොට හේමංච මංගලය 10 දෙනෙකුගේ ශක්තිය ඒක හේමංචියෙකුට එනකොට හේමංචියෙකුට තියෙනවා මිනිස්සු කෝටි 10ක ශක්තිය හේමංචියෝ 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා උපෝසතයෙකුට උපෝසතයෙකුට තියෙනවා මිනිස්සු කෝටි 100ක ශක්තිය. උපෝසතයෝ 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා චද්දන්ත කුලයේ ඇතෙකුට. එතකොට චද්දන්තයෙකුට තියෙනවා මිනිස්සු කෝටි 1000ක ශක්තිය. චද්දන්තයෙකුට මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශක්තිය චද්දන්ත කුලයේ ඇතු 10 දෙනෙකුගේ ශක්තිය කියන්නේ මිනිස්සු කෝටි 10000ක ශක්තිය. මිනිසු කෝටි 10000ක ශක්තිය. මේ ශක්තියට කියන්නේ නාරායන සංඝාත බලය කියලා. සමහර විට මේක අපිට එසේම පිළිගන්න බැරි වෙයි. නමුත් මේ සංසාරි පාරමිතා පුරලා උන්වහන්සේ ලබාගත් ශක්තිය. නිකම්ම හම්බෙච්ච ශක්තිය නෙමෙයි පාරමිතා පුරලා හම්බෙච්ච ශක්තිය. නමුත් එහෙම කිසිම පාරමිතාවක් පුරලා නැති ධර්මයේ පිළිබඳව හැබෑම ශ්‍රද්ධාව අඩු මනාව භාග්‍යතුන් වහන්සේ සරණ නොගිය කෙනෙකුට මේ කාරණාව සැකසහිත කාරණාවක් වෙන්න වෙන්න පුළුවන් ශ්‍රද්ධා මාත්‍රයෙන් පමණයි මේක පිළිගන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය කෙසේද පින්නතුනි අපිට පුළුවන් වෙයිද නන්දිමිත්‍ර යෝධයාගේ ශක්තිය පිළිබඳව හිතන්න. දුටුගැමුණු රජුගේ මහ යෝධයා. යෝධය 11 දෙනාගේ ශක්තිය වැඩිම කෙනා. එයාට කොච්චර ශක්තිය තිබුණද? මිනිස්සු කෝටි 1000කට වඩා වැඩි ශක්තිය. අපිට හිතන්න පුළුවන් මේ නිකම්ම මිනිහෙකුට එහෙම ශක්තිය හම්බුණාද කියලා. මිනිස්සු කෝටි 1000කට වඩා ශක්තිය. මොකද දුටුගැමුණු රජුරවන්ට හිටියා ඇතෙක්. කඩොල් ඇතා. කඩොල්ලතා චද්දන්ත කුලයේ ඇතේ. නමුත් මේ හැමෝම දන්න කාරණාව නන්දි මිත්‍රයි යතයි අතර තිබුණ පොඩි හිතමනාපයක්. ඒක වෙලාවක දල දෙකෙන් උස්සලා පැත්තකින් තිබ්බා. නන්දි මිත්‍ර යතාව දල දෙකෙන් උස්සලා පසකින් තිබ්බා. ඇසාට ඇතාට එයාගේ ශක්තිය පිළිබඳව අභිමානය පිළිබඳව කැල්ලක් ඇති වුණා මේ මිනිසයා උස්සලා ටික පිටිපස්ස පැත්ත බිම ඇනලා තිබ්බා. එදා තමයි අර පොල් ගෙඩියක් අරන් හක්කේ තියාගත්තේ කවදා හරි දවසක මේ පොල් ගෙඩියෙන් ගහලම මරනවා කියලා. නමුත් විජිතපුරයේ පෞර බින්දින වෙලාවේ ඇතාගේ පිටට මුලින් ලෝදිය වක් කරලා බෙහෙත් ගල් වගන තෙල් ගාගෙන ඇවිල්ලා නැවත පවුර බින්දිනකොට විශාල ගලක් පෙරළුවා. නන්දිමිත්‍ර හිටියේ ඈත. නමුත් නන්දිමිත්‍ර දැක්කම මේ ගල එනවා. ඒ වෙලාවේ කල්පනා කළා කේන්තිය තිබුණට මේ ගල වැටුනොත් නම් අපේ චද්දන්තය ඉවරයි. ඉතින් එසැනින් අහසට පැනලා අහසින් ඇවිල්ලා මේ ගල විසි කරනව ඇඟට එන්න දෙන්නේ නැතුව. ඉතින් සඳහන් කරනවා ඊට පස්සේ තමයි ටික වෙලාවක් නන්දි මිත්‍රගේ මූණ දිහා බලාගෙන ඉඳලා පොල් ගෙඩිය අරගෙන එතනම බිම දානවා. ඉතින් අපිට එතකොට හිතාගන්න පුළුවන් ද නන්දි මිත්‍රගේ ශක්තිය පිළිබඳව. සංසාරේ අප්‍රමාණ පින් කරලා ගත්ත මහා ශක්තියක්. දන් දීලා ලබාගත් ශක්තියක් මේක. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ මේ සියලුම ශක්ති සමුදායන් පිළිතුර අපිට තීරණය කරලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ කාරණාව හරියටම ගැඹුරට මේ තෙරුවන් සරණ යනවත් නැත්නම් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන කාරණාව සාකච්ඡා කළොත් තථාගත කියන වචනේ කාරණා අටත් බෙදාගෙන සාකච්ඡා කරන්න ඕනේ. නමුත් මේ කරුණ අපි තැන් තැන් වල සාකච්ඡා කරලා තියෙනවා. අනාගතයේ සමහරලාට බොහෝ වෙලාවට අහන්න ලැබෙයි බොහෝ දේශනාවල් වලින් ඉතින් බුදුන් සරණ යනවා කියන කාරණාව අත්‍යවශ්‍යයි මොන මාර්ගයේ ගමන් කරන්නද සතිපට්ඨාන මාර්ගයේ ගමන් කරන්නද එහෙමනම් සතිපට්ඨාන මාර්ගයේ ගමන් කරන්න පුළුවන් වෙන්නේ බෞද්ධයෙකුට පමණමයි කියන කාරණාවයි මෙතන කියන්නේ. එහෙමනම් පින්නතේ මේකේ දෙවෙනි කාරණාව තමයි පිරිසිදු සීලයක පිහිටලා ඒ සීලය ආරක්ෂා කළ යුතුයි. මේ කරුණ සඳහන් කරන්නේ සතිපට්ඨාන මාර්ගයේ යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුටයි. පළවෙනි කාරණාව භාග්‍යතුන් වහන්සේ සරණ යාම භාග්‍යතුන් වහන්සේ සරණ යාම තුළ ධර්මයයි සංඝයයි දෙකම සරණ යනවා පළවෙනි කාරණාව තෙරුවන් සරණ යාම දෙවෙනි කාරණාව පිරිසිදු සීලයක පිළිටන්න ඕනේ. සිල් නැතුව මේ ගමන කොහොමවත් යන්න කොහොමවත් යන්න බෑ. එතකොට මේ සතිපට්ඨාන මාර්ගය කියන එක මොනතරම් සංකීර්ණද කියන කාරණාව දැන් ටික ටික අපේ බින්දුතුන්ට දැනෙනවා ඇති. මනා වූ සීලයක් අත්‍යවශ්‍යයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද අපට නিত্য වූ සීලයක්. ගිහි ඔබට කුමන සීලයක්ද? පැවිදි අපට කුමන සීලයක්ද? ආන් ඒ සීලය නොඉක්මවා සිටිය යුතුයි. පංච සීලයේ මත ජීවිතේ ගොඩනගන්න කියලා දේශනා කළා නම් ඒ පන්සිල් වලින් පිට මේ සතිපට්ඨාන මාර්ගය නම් දිනු කරන්න බැහැමයි. වෑයම් කරන්න අවශ්‍යත් නැහැ. සීලෙන් පිට නම් සීලය තුල ඉඳලා වෑයම් කරන්න ඒ වෑයමෙත් තියෙන අප්‍රමාණ ආනිසංශයක්. ඉතින් සීලයක පිහිටනවා. සිල් ආරක්ෂා කරනවා රකින්නවා. කියන කාරණාව ඊටාම ගැඹුරු කාරණාවක්. අපි මොහතකට කලින් ආජීව අෂ්ටමක සීලයේ සමාදන් වුණා. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන වචනේ ප්‍රකාශ කරනකොට සීලය හරියටම සමාදන් වුණා නම් හැම කෙනෙකුටම මතක් වෙන්න ඕනේ දිවි හිමියෙන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ දිවි හිමියෙන් ප්‍රාණඝාත නොකරන්නයි මේ පොරොන්දු වෙන්නේ කියන මතකයේ එන්න ඕනේ. පානාතිපාතා එක මේ මතකයේ එන්න ඕනේ. අදින්නා දානායක කාමීසු මිච්ඡාචාරායක මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා මිත්‍යා ජීවා මේ කරුණු ටික සඳහන් කරනකොට මේ වැරදි කාරණාව දිවි හිමියෙන් කරන්නේ නැහැ කියලා සමාදන් වෙච්ච දවසේ ඉඳලා පුරුදු පෙර බැරි වෙන්න ඇති. අද වෙනකනුත් බැරි වෙලා ඇති. නමුත් හරියටම අද සමාදම් වෙන්න පටන් ගත්තොත් අද ඉඳලා සමාදම් වුණොත් මේ විදිහට හරියටම හිතලා අදින් පස්සෙත් කඩනවා නම් ඉතින් ඒක ඛණ්ඩ සීල බවටපත් වෙනවා. කෙඩි කෙඩි යන්නේ ඒක. ඉතින් ඒකේ තරම් සාර්ථක සාර්ථක නෑ ඛණ්ඩ සීලය. දැන් අද සමාදන් වුණා නම් දිවි හිමියෙන් කඩන්නේ නෑ. කැඩුනොත් භාග්‍යතුන් වහන්සේගෙන් අවසර සමාව ඉල්ලුවොත් සමාව දෙනවමයි. මේ සංසාර ගමනේ කෝටි ප්‍රකෝටි වාරයක් සමාව ඉල්ලලා තියෙනවා. අපි කලින් සාකච්ඡාවේ සාකච්ඡා කෙරුවා. අපෙන් නම් 7-8000 ගමනක් සමාව දීලා ඊට වඩා නම් දෙන්න සමාවක් අපිට නෑ. නමුත් කෝටි වාරයක් ප්‍රකෝටි වාරයක් ඉල්ලලත් භාග්‍යතුන් වහන්සේ අපිට සමාව දීලා තියෙනවා. නමුත් අපි තවත් වැරදි කරනවා. යලිත් සමාව ඉල්ලනවා යලිත් සමාව දෙනවා සමාව නම් දෙනවා නමුත් ඒ කැඩි කැඩි යන එක මට කොයිතරම් ප්‍රයෝජනවත් කියන තැනට අපි ආයතුයි නිසා අද ස්ථීර සාරශීලයක පිහිටිය යුතුමයි මේ මාර්ගයේ ගමන් කරන්න ඊළඟ කාරණාව පින්නතුනේ මේ මනාව ධර්ම ශ්‍රවණය කළ යුතුයි බණ අහන්න ඕනේ හරියටම බණ අහන්න ඕනේ මනාව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ මේ කාරණාවත් හරි ගැඹුරින් රහතන් වහන්සේලා පවා බණ අහන්න දැක්ුවා පුදුම කැමැත්තක්. රහතන් වහන්සේ උන්වහන්සේට මොනවට බණ අහන්නද? නමුත් රහතන් වහන්සේත් බණ අහන්න දැක්ුවේ පුදුම කැමැත්තක්. මේ කාරණාව අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. මේ මනාව සද්ධර්ම ශ්‍රවණය කරලා අදාළ ධර්ම කාරණාව ඔස්සේ තමන්ගේ సంతානය තුළ ඇති සැකය සැකය දුරු කරන්න ඕනේ. මොකද්ද මේ සැකයට සැකය කියන එකට අපි කියන්නේ? විතිකිච්ඡාව කියන නීවරණය. විතිකිච්ඡා සැකය. කවුරු ගැන සැකයද? බුද්ධාදී අටතන පිළිබඳව තියෙන සැකය. බුදුන් දහම් සඟුන් පිළිබඳව තියෙන සැකය දුරු කරන්න ඕනේ. ශික්ෂාපද පිළිබඳව තියෙන සැකය භාග්‍යතුන් වහන්සේ පනවපු ශික්ෂාපද පිළිබඳව තියෙන සැකය. ඊළඟට අතීත අනාගත භවයේ අතීත භවයේ පිළිබඳව තියෙන සැකය අනාගත භවයේ පිළිබඳව තියෙන සැකය. ඒ දෙකම දුරු කරන්න ඕනේ. ඊළඟට අතීත අනාගත භව පිළිබඳ සැකය කියලා නැවත නැවත සිහිපත් කරනවා. పూర్ව අපර භව පිළිබඳව සැකය දුරු කරන්න ඕනේ. ඊළඟ කාරණාව මේ පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව තියෙන සැකය. දුරු කරන්න ඕනේ. මෙන්න මේ කාරණා පිළිබඳව ඇති වෙන සැකය නැත්තටම නැති කරන එක තමයි විතිකිච්ඡා නීවරණයෙන් ඉවත් වුණා කියලා සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. මේ සැකේ නැත්තටම නැති වෙන්නේ. ඒ කාරණාවත් මේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයා විසින් මනාව සම්පූර්ණ කරලා ප්‍රගුණ කරලා තිබිය යුතුයි. ඊළඟට සඳහන් කරනවා ඊට අමතරව හරියටම රැකිය යුතු සීලය මනාව විනිශ්චය කරන්න ඕනේ මොකද සීලබ්බත පරාමාස කියලා නීවරණයක් තව තියෙනවා. එහෙමනම් මේ නීවරණ නීවරණ පහක් තියෙනවා. අපි ඒවට කියනවා පංච නීවරණ කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විතිකිච්ඡා. එහෙනම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විතිකිච්ඡා. මේ අතර මේ සීලබ්බත පරාමාස කියලා කාරණාවක් මොකද මේ සීලබ්බත පරාමාස කියන කාරණාවට කිනතර මේ වැරදි සීල වෘත කියන කාරණාව වැරදි සීල වෘත මොනවටද මේ වැරදි සීල වෘත කියලා එතකොට සඳහන් කරන්නේ? අතීතේ නම් බොහොම තිබුණා. අතීතයේ ඇතැම් අය සුනක වෘත, කුක්කුර වෘත, ගෝ වෘත, අජ වෘත එහෙම වෘත සමාදන් වෙලා හිටියා. සුනකෙක් වගේ ජීවත් වෙනවා. සුනක වෘත. ගෝ වෘත ගවයෙක් වගේ ජීවත් වෙනවා. මේ ආදී වශයෙන් සත්තු මේ වෘත සත්තු හැටියට සතුන් වගේ ශරීරයට දැඩි දැඩි දුක් දිදී තමන්ගේ ජීවිතය අරගෙන ගියා. නමුත් ඒගොල්ලෝ හැමෝම මේ දුක් දීලා මොකද්ද හෙව්වේ? විමුක්තිය. නමුත් මෙහෙම විමුක්තිය ලබන්න මෙහෙම විමුක්තිය ලබන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට සඳහන් කරනවා මේ සීලම්පත පරාමාස කියන නීවරණේ තියෙනවා නම් අනික් කිසිම නීවරණයකින් මිදෙන්නත් බෑ. ඉස්සරලාම මේ නීවරණේ නැති කරගන්න ඕනේ. එහෙම නැති කරගත්තොත් තමයි ඍජු සීලයක පිළිටඬ පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා මේ සක්කාය දිට්ඨි. මොකද්ද එතකොට මේ සක්කාය දිට්ඨි කියලා කියන්නේ? තමා පිළිබඳව තියෙන දැඩි ආත්ම විශ්වාසය. වර්තමානයේ නම් එහෙම සඳහන් කර හැකි දැඩි ආත්ම විශ්වාසය මමය මාගේය කියන දැඩි බැඳීම ඒ දැඩි බැඳීම තියෙනකොට මට වඩා තව කෙනෙක් ඉන්නවා කියන කාරණාව පිළිගන්න සූදානම් නැහැ. මොකද දන්නේ මම විතරයි. පුළුවන් මට විතරයි. මේ ශක්තිය තියෙන්නේ මට විතරයි කියන කාරණාව කාරණාව Tamange හිත තුල රජ වෙන්න පටන් ගන්නවා. එතකොට අන් අය කවුරුවත් සලකන්නේ නැහැ අපි. ඒ අය ඔක්කොම මට වඩා පල්ලෙහා. මේක හරීම සිවුම්. අපි කියමු කෙනෙක් හොඳට බණ භාවනා කරගෙන යනවා. ඒ පුද්ගලයා ළඟට මෙන්න මේ සංකාය දිට්ඨිය හිමින් හිමින් කිට්ටු වෙලා තවත් කෙනෙක් තවත් පිරිසක් දැක්කහම තමන්ගේ හිත යටින් ඒක උඩින් පෙන්වන්නේ නැහැ. හිත යටින් කියනවා මම තරම් මේ අය සිල්වත් නැහැ. මම තරම් මේ අය ගුණවත් නැහැ. මම තරම් මේගොල්ලෝ පින් කරලා නැහැ. මට තරම් මේගොල්ලන්ට වැටහෙන්නේ නැහැ. නමුත් ඒක එළියේ කාටවත් අපි කට ඇරලා නම් කියන්නෙම කියන්නෙමත් නැහැ. නමුත් මගේ సంతානයේ ඇතුලේ අන් අය පහත් කරන ස්වභාවයක් මංගාව මංගාව තියෙනවා. එතකොට මේ නීවරණ ධර්මයන් මොනතරම් මොනතරම් සිවුම්ද? අඟුලිමාලා භාග්‍යතුන් වහන්සේ පිටිපස්සෙන් එලවගෙන එලවගෙන එලවගෙන ගියා. ඉතින් මේ අඟුලිමාල කියලා කියන්නේ මහා පුරුෂයෙක් එලවන වේගය බලාගෙන ඉන්න කෙනෙකුට පේන්නේ නැහැ මිනිහෙක් භාග්‍යතුන් වහන්සේ පස්සෙන් එලවන බව. තරම් වේගෙන් දුවනවා. දුවන සිංහයෝ පිටිපස්සේ එලවලා අල්ලනවා, දුවන කොටියෝ පිටිපස්සේ එලවලා අල්ලනවා, දුවන මුව පිටිපස්සේ එලවලා අල්ලනවා. දුවන ඇත්තු පිටිපස්සේ එලවලා අල්ල ගන්නවා. එහෙම අල්ලලයි මරන්නේ. මේ තරම් ශක්තිය තිබුණ අඟුලිමාල භාග්‍යතුන් වහන්සේ පිටිපස්සේ ලැබුවා කකුල් දෙක ගැන් ගැලවෙයි දැන් ගැලවෙයි කියලා වේදනාව ගෙනත් දෙනකම්. නමුත් කිට්ටු වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අන්න ඒ වෙලාවේ ටික ටික ටික ටික තමන් පිළිබඳව තියෙන සක්කාය දිට්ඨිය බිඳ වැටෙන්න පටන් ගත්තා. මෙතෙක් කල් හිතාගෙන හිටියේ මම තරම් ශක්තිවන්තයෙක් නැහැ. මම එක්ක දුවන්න පුළුවන් කෙනෙක් නැහැ. මම එක්ක යුද්ධ කරන්න පුළුවන් කෙනෙක් නැහැ. එහෙම හිතාගෙන හිටියේ. නමුත් දැන් දැන් දැන් දැන් ඔහුට ටික ටික ටික ටික වැටහෙනවා නැහැ මට වඩා පුළුවන් අය මට වඩා ශක්තිමත් අය තව ඉන්නවා. මේ ශ්‍රමණයා මට වඩා බොහෝම ශක්තිමත්. එහෙම කියලා තමයි බැරිම තැන නතර වෙන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය බිඳුන තමන්ට වඩා බලවත් බලපුලුහංකාර කෙනෙක් ඉන්නව දැක්කා. එහෙම නොදකිනවා නම් මේ සක්කාය දිට්ඨිය අපිටත් හොරෙන් අපි ඇතුලේ නැගිටලා තියෙනවා. ඒ නිසා මේ කාරණාවත් මේ හැම කාරණාවක්ම සිහියෙන් දැන් මේ වචනයෙන් නොකීවට මේ සාකච්ඡාව වෙන්නේ සතිපට්ඨානෙමයි. මගේ තුල සක්කාය දිට්ඨිය සහිත කාරණාවක් උපදිනකොට මට ඊළඟට සිහි කල්පනාව එන්න ඕනේ මං ගාව මේ වැරදි සිතුවිල්ලක් නේද ඇති වෙන්නේ කියලා. නිහතමානී බව නෑ නේද කියලා මගේ ඇතුළේම මට ඉක්මනට ඉක්මනට සිහි වෙන්න ඕනේ. සිහියෙන් ජීවත් වෙන්න ඕනේ සිහිය පවත්වන්න ඕනේ කියලා පැහැදිලි කළේ නිසා. නමුත් පින්නතනේ අපි මේ කාරණාව බොහෝ තැන්වල කතා කරන බොහෝ දෙනාගෙන් අපිට පේන්නේ නැහැ. මෙන්න මේ මුල් පියවරෙන් මේ සතිපට්ඨාන මාර්ගයට එළඹෙන්න හදන බව මුල් පියවරෙන් එළඹෙන්න හදන බව අපිට දකින්න නැතුව යනවා. අන්න ඒ නිසා තාමත් නිවැරදි ප්‍රතිඵල දකින්න බැරි වෙමින් පවතිනවා. නිසා ඒ කාරණාවත් අපි මනාව සිහිපත් කරන්න ඕනේ මේ කාරණාව මෙතන මුල ඉඳලා හරියටම මේ නීවරණ දිහා බලලා අවබෝධ කරගෙන මේ ගමන ආරම්භ කළ යුතුමයි කියන කාරණාව. ඊළඟට තවත් පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ මේ සීලබ්බත පරාමාස දුරු කර ගැනීමේ තරම් පහසු නැහැ කියලා පැහැදිලි කළා. ඒ කාරණාව නැවත නැවතත් ධර්මයේ තුල ආපහු ආපහු ගැඹුරට ගැඹුරට පැහැදිලි කරනවා. ඒ ගැඹුරට ගැඹුරට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ අපිට ඒක ඊට පහසුවෙන් කරගන්න බැරි බවම බැරි බවම පෙන්වන්න ඕන නිසා. ඒ කාරණාව එසේ පැහැදිලි කරමින් මේක ඊටා සෙවුම් බව පැහැදිලි කරනවා. අතිශයින්ම සෙවුම් මේ කාරණාව. සීලබ්බත පරාමාස අපිගාව තියෙනවද කියලා අපිට සැක ඇති වෙන්නත් පුළුවන්. මංගාව තියෙනවද? මංගාව නැහනේ. මට කිසිම සීලය පිළිබඳව සැක නැහැනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාරමනේ ඉන්නේ. ඒතර එහෙම හිතුවට මෙච්චර කල්නම් ඒ පාරට එන්න බැරි වුණා. ඒ පාරට එන්න බැරි වුණා කියන්නේ මොකද්ද සඳහන් කරන්න තියෙන සාක්කිය? සාක්කිය තමයි අපි තාමත් මේ සංසාරේ යන්නේ ඒකට එන්න බැරි වෙච්ච නිසා. අදත් ඉපදිලා මෙතන මේ කාරණාව අහන්නේ තාමත් හරියට මෙතෙන්ට එන්න එන්න බැරි වෙච්ච නිසා. එහෙනම් මමවත් දන්නේ නැහැ මගේ තුල සීලපත පරාමාස තියෙන බව. මොන තරම් සිහියෙන් සහ ධර්ම ශ්‍රවණය කරලා මේ කාරණාව අවබෝධයෙන් මේක තුලට එබිලා බලන්න වෙයිද කියන කාරණාව එතන තියෙනවා. ඊළඟට මෙහි ගැඹුරු බව වාගිතුන හසේ නැවත වතාවක් දේශනා කරනවා අතිශයින්ම ගැඹුරුයි ගම්භීරයි බොහෝ දෙනෙකුට මේ කාරණාව ඉතා අමාරුවෙන් තේරුම් ගන්න සිද්ධ වෙන බව ඉංගුතුනි අධ්‍යයනය කරන මේ ලෝවේ ඇති පරම සැපය සොයන ක්‍රමයයි. අපි මේ අධ්‍යයනය කරන්නේ මේ ලෝකේ තියෙන පරම සැපය සොයන ක්‍රමයයි. මේ පටිච්ච සමුප්පාද මාර්ගයෙන් සතිපට්ඨාන මාර්ගයෙන් මොකද්ද ලෝකේ තියෙන පරම සැපය? නිර්වාණ සැපයයි. අන්න ඒකයි මේකේ ඉච්චර අමාරු. අපිට අනිත් ලෞකික සැප අපි පින්නතෙන් හිතන්නකො ලෞකික සැප අපිට ලබා ගන්න පහසු වුණාද කියලා. අපේ ජීවිතවල අපි එදිනෙදා පවතින මේ ඒ ඒ අවදීන් නැත්තම් තම තමන්ගේ හැකියාවන් ශක්තියින් අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වුණාද? ඒ ලෞකික ශක්තියින් එකක්වත් පහසුවෙන් ලබන්න බැරුව ගියා. අපි කියමු අපිට ඉගෙන ගන්න කාලේ සිහිනයක් තිබුණා වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා. නමුත් මම වෛද්‍යවරයෙක් වෙන්න උත්සාහ කළේ උත්සාහ කළේ නෑ. ඇයි උත්සාහ කළේ නැත්තේ? මට ඉගෙන ගන්න තරම් වියදම් කරන්න ආර්ථික පසුබිමක් ඒ කාලේ අපේ ගෙදර හිට තිබුණේ තිබුණේ නැති නිසා මම ඒකට උත්සාහ කළේ නැහැ. නමුත් මගේ හිතේ තියෙන වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා. අනිත් කාරණාව මට ගොඩාක් වෙහෙසලා මහන්සි වෙලා පාඩම් කරන්න පුළුවන්කමක් තිබුණේ නැති නිසා මම පාඩම් කළේ නැහැ. නමුත් වෛද්‍යරුවෙක් වෙන්න ඕනකමක් තිබුණා. අනිත් කාරණාව මට පාඩම් අමතක වෙනවා. කොච්චර පාඩම් කරුවත් මතක තියාගන්න බෑ. නමුත් වෛද්‍යවරයෙක් වීමේ සිහිනය අතහැරිලත් නැහැ. අම්මට සලකන්න වුණා, තාත්තට සලකන්න වුණා. තාත්තා නැති වෙච්ච නිසා ගෙදර බර කරට ගන්න වුණා. මේ එක කාරණාවක්වත් කීවා කියලා කවුරුවත් අනුකම්පා කරලා මට වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න සහතිකයක් දෙනවද? දෙන්නේ නැහැ.